بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين والنازعات غرقا والناشطات نشطا والسابحات سبحا فالسابقات سبقا فالمدبرات أمرا يوم ترجف الراجفة تتبعها الرادفة قلوب يومئذ واجفة أبصارها خاشعة يقولون أئنا لمردودون في الحافرة أئذا كنا عظاما نخرة قالوا تلك إذا كرة خاسرة දැඩිව ගලවන්නන් මත දිවුරමින් ඉතාමත් සැහැල්ලුව ගලවන්නන් මත දිවුරමින් පිහිනන්නන් මත දිවුරමින් තරංගවැද ඉදිරියට යන්නන් මත දිවුරමින් අල්لهගේ අනපරිදි විශ්වයේ සියලු දෑ සැලසුම් කරන්නන් මත දිවුරමින් සැබවින්ම නුඹලා සියල්ල විනිශ්චය සඳහා නැවත නැගිටුවනු ලබන්නෙහුය එදින මහා කම්පනයක් සිදුවේ අනෙකුත් සිදුවීම්ද එය පසු පස හමා එයි. එදින හදවත්ති ගැස්සී සැලමින් පවති. ඒවායෙහි එනම් එම හදවත් හිමි අයගේ බැල්ම අවමානයෙන් පහතහෙලී තිබේ. දිරාගිය අස්තීන් බවට පත් වූවායින් පසුවද අප පෙරතත්වයටම ගෙන් එනු ලැබුවෙම් දැයි ඔවුහු පවසති. එවිට එය අභාග්‍යවන්ත ආපසු හැරීමක් යැයි ඔවුහු පවසති. فإن إنما هي زجرة واحدة فإذا هم بالساهرة هل أتاك حديث موسى إذ ناداه ربه بالواد المقدس طوى اذهب إلى فرعون إنه طغى فقل هل لك إلى أن تزكى تزكى وأهديك إلى ربك فتخشى فأراه الآية الكبرى فكذب وعصى ثم أدبر يسعى فحشر فنادى فقال أنا ربكم الأعلى فأخذه الله نكال الآخرة والأولى إن في ذلك لعبرة لمن يخشى එය එක්කම එක පලවා හැරීමකි. එවිගස ඔවුන් එල්ලි මහනක සිටි. නබිවරයානනි නුබට මූසාගේ කතාන්තරය ලැබුණෙහිද. එය මෙසේය. තුවානම් පාරිශුද්ධ මිටියාවතෙහි ඔහුගේ පරමාධිපතියා ඔහු කැඳ වූ විට නුඹ ෆිරවුන් වෙත යව් ඔහු අපරාධ හා අක්‍රමිකතා කරමින් සීමාව ඉක්මවා ගොස් ඇත එවිට නුඹ පවිත්‍රවීමට අදහසක් ඇද්දැයි ඔහුගෙන් නුඹ අසව් තවද නුඹගේ පරමාධිපතියාරන් වෙත නුඹට මා නිවැරදි මඟ පෙන්වමි අනතුරුව නුඹ අල්لهට බියවී ජීවත්ලව පසුව ඔහු එනම් මූසා ඔහුට එනම් ෆිරවුන්ට මහත් සාධකය ගෙනහැර පෙන් වූවේය එවිට ඔහු එය ප්‍රතික්ෂේප කර අකීකරුවිය පසුව ඔහු බියට පත්වී පසු බැස විවිධ උත්සාහයන්හි නිරතවිය එවිගස ඔහු තම කණ්ඩායම් එක් රැස් කර කැඳවේය පසුව නුබලාගේ උත්තරීතර පරමාධිපතියා මමයයි ප්‍රකාශ කළේය එහෙයින් ඔහුට එලොවහා මෙලොව දඩුවම් ලබා දෙමින් ඔහු හසු කරගත්තේය සැබවින්ම මෙහි අල්لهට බියව ජීවත්වන්නන්ට أأنتم أشد خلقا أم السماء بناها رفع سمكها فسواها وأغطش ليلها وأخرج ضحاها والأرض بعد ذلك دحاها أخرج منها ماءها ومرعاها والجبال أرساها متاعا لكم ولأنعامكم නිර්මාණයන්ගෙන් වඩා අසීරුවන්නේ නුඹලාද නැතිනම් අහසද ඔහු එය නිර්මාණය කළේය එහි මුදුන ඔසවා පසුව නිසියාකාරව එය පිළියල කළේය තවද එහි රාත්‍රිය අඳුරු කර එහි දහවල් ආලෝකය පිට කළේය තවද ඉන් පසුව මහපොළව මිනිසා ජීවත්වීමට පහසු අන්දමින් ඇතිරුවේය එමගින් එහි උල්පත් ජලයද උලාකන තනබිම්ද පිට කළේය තවද කඳුද ඔහු ඒවා ස්ථාපිත කළේය මේ සියල්ලක්ම නුබලාද නුබලාගේ සිව්පා සතුන්ද බුක්තිවිඳීම පිණිසය فإذا جاءت الْحِكْمَةُ الْكُبْرَى يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَى وَبُرِّزَتِ الْجَحِيمُ لِمَنْ يَرَى فَأَمَّا مَنْ طَغَى وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَى وأما من خاف مقام ربه ونهى النفس عن الهوى فإن الجنة هي المأوى එම අති විශාල කේදය පැමිණිවිට එදින මිනිසා තමන් කළදේ සිහිපත් කරයි. තවද බලන්නන් හට නිරය හෙළිදක්වනු ලැබෑත. එම නිසා කවරෙකු අල්لهගේ නියෝගයන් පැහැරහැරමින් තම සීමාව ඉක්මවාගේද තවද එලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතයට ප්‍රමුකත්වය දුන්නේද සැබවින්ම නිරය එය ඔවුන් ලැගුම්ගන්නා ස්ථානයයි. يسألونك عن الساعة أيان مرساها فيما أنت من ذكراها إلى ربك منتهاها إنما أنت منذر من يخشاها كأنهم يوم يرونها لم يلبثوا إلا عشية أو ضحاها තවද කවරෙකු තම පරමාධිපතියා ඉදිරියේ සිටීමට සිදුවේවි යැයි බියවී ආශාවන්ගෙන් තම ආත්මය වලක්වාගත්තේද සැබවින්ම ස්වර්ගය එය ඔවුන් ලැගුම්ගන්නා ස්ථානයයි. නබිවරයාණනි ඔවුහු නුබගෙන් අවසන්දිනය පිළිබඳව විමසති එය කෙදිනෙක සිදුවෙන්නේ දැයි. ඒ ගැන පැවසීමට නුඹට ප්‍රමාණවත් දැනුමක් තිබේද. එහි අවසන්දිනයෙහි අවසාන දැනුම නුබේ පරමාධිපතියා සතුය නුබේ යුතුකම වන්නේ ඒ පිළිබඳව කවරෙකු බියවන්නේද ඔහුට අවවාද කරන්නෙකුව සිටීම පමණය සැබවින්ම ඔවුහු එය දෑසින් දකිනදින පෙරවරුව හෝ පස්වරු සුඩු වේලාවක් හැර ලොවෙහි රැඳී නොසිටි බව ඔවුනට හැගේ